විනාඩි 15ක විතර පමාවක් මුලින්ම වෙලා තිනවා. ඒකත් ඉතින් වලක්ක ගන්න බැරි දෙයකින් වෙච්ච දෙයක් මේ අප්‍රමාද ගැන කතා කරාට මම ටිකක් ප්‍රමාදයි. මේක ඉතින් ගණන් ගන්න එපා. එතකොට මම කිව්වා චන්ද්‍රරතන් ස්වාමීන් වහන්සේට එකට මෙතෙන්ට වළින්නේ කියලා. එතකොට ඒ ස්වාමීන් වහන්සේ මේ කටිච්ච සම්ප්‍රදාන කුල නිමාව සම්බන්ධව කටයුතු කරાવી. මම විශේෂයෙන් ආරාධනා කරේ. ඒ නිසා මම මල්කාන්තිට බාර දෙනවා මයික්‍රොෆෝනය. විනාඩි 40ක විතර කාලයක් මට මෙතන රැඳී ඉන්න පුළුවන්. ඒ කාලය කාර්යක්ෂමව ගත කරන්නයි කියලා. ඒකත් ඉතින් බලක ගන්න බැරි දෙයකින් වෙච්ච දෙයක් මේ අප්‍රමාද ගැන කතා කරාට මම ටිකක් ප්‍රමාදයි. මේක ඉතින් ගණන් ගන්න එපා. එතකොට මම කිව්වා චන්ද්‍රරතන ස්වාමීන් වහන්සේට එකට මෙතෙන්ද වඩින්නේ කියලා. එතකොට ඒ ස්වාමීන් වහන්සේ මේ කටිච්ච සම්ප්‍රදාන කුල නිමාව සම්බන්ධව කටයුතු කරાવી. මම විශේෂයෙන් ආරාධනා කරේ. ඒ නිසා මම මල්කාන්තිට බාර දෙනවා මයික්‍රොෆෝනය විනාඩි 40ක විතර කාලයක් මට මෙතන රැඳී ඉන්න පුළුවන්. ඒ කාලය කාර්යක්ෂමව ගත කරන්න දී කියලා. ඒකෙන් සන්නේ නිස්සාරණ වනසින්සුනේ අති ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේගෙන් අවසරයි 160 වන භාවනා වැඩසටහනේ නිමාව දකින මේ අවස්ථාවේ යෝගින් වෙනුවෙන් స్తుති කතා කිරීම స్తుති කතා කරන්න සිරිසේන රාජපක්ෂ මහතාට මම මයික් එක පාවිච්චි ස්වාමීන් වහන්සේගෙන් নমස්කාර පූර්වකව අවසර ඉල්ලා සිටිනවා. මේ අප සමග දින පහක් ගත කළ අපේ හිතවත් සහෝදර වාසක වාසිකාවන්ගේ අවසරයි. මාහට පැවරී තිබෙන්නේ මේ අවසාන අවස්ථාවේදී ස්තුතියක් කියීමේ රාජකාරිය කටයුත්තයි. මම මේ ස්තුතියකට වඩා මේ අවස්ථාව මේ විනාඩි කිහිපෙත් වෙන්න ගන්නවා. කෘතඥතාව පළ කිරීමේ කතාවක් හැටියට. ඇත්ත වශයෙන්ම මේ අවස්ථාව අපිට ලබා දීම සම්බන්ධයෙන් අපි අපේ කෘතඥතාවය මේ වැඩ වාසය කරන මහා සංඝරත්නයටත් මෙය පරිපාලනය කරන ආයතනයට මේකට දායකත්වයේ දරන රටේ විවිධ පළාත් වල ඉන්න සියලු දෙනාටම අපි අපේ ගංගොවේ මුලින්ම ඉර කර සිටිනවා. මගේ හිතවත් පාසක පාසිකාවනි මම මේ කතාව කරනකොට මම යන යම් අවස්ථාවක වචනයක් පාවිච්චි කරා නම් ඒක ඔබ සමගයේ තත් ආරෝපණය කරගන්න හැටියට ඉල්ලා සිටිනවා. මම 1968 අවුරුද්දේ කොළඹ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යෙක් වශයෙන් ඉඳද්දී පුස්තකාලයේදී පතර පිටුවක් පතරයක් මට මතක හැටියේ ලංකාදීප පතරේ තමයි කියවන්න ලැබුණා එක ලිපියක්. ඒ ලිපිය තිබුණා මේ නිස්සරණ වණේ ආරම්භ කිරීම සම්බන්ධයෙන්. පහුගිය අවුරුදු දැනට මාස 3-4කට කලින් දානමය පුණ්‍ය කර්මයක් කිරීමට මෙහි පැමිණි අවස්ථාවේදී අන්නාර බෝඩ් එකේ තිබිච්ච ඒ පත්තරේ මට ආශ්චර්යවත් විදිහට කියවන්න ලැබුණා. ඒක එක්තරා විදිහක ආශ්චර්යයක්. අවුරුදු 50කට පස්සේ මට අද වාග්ය උදා වෙලා තියෙනවා මේ අවස්ථාවේදී මෙතෙන්ද ඇවිල්ලා මේ වගේ වචන සුවක්යක් කතා කිරීමට ලැබීම ගැන මම මේ සටහනක් වශයෙන් සූදානම් කළා ඒ මම කියවනවා මේ සම්බන්ධයෙන් අපේ මල්කාන්ති මැතිණියට අත වශයෙන් මේ තුන් නිමියන් මට පෙනී යන්නේ දිව්‍ය ලෝක සයි එකක සිට මෙහි පැමිණි කාන්තාරත්නයක් විදිහටයි. ඒක ඔබ හැම අනුමත කරවා ඇති. මම මේකට සම්බන්ධ වෙන්න දින කීපයකට පෙර එක්තරා පුණ්‍ය කර්මයකදී සිටිය බුද්ධ ප්‍රතිමාවක් එළමින් විශේෂයෙන්ම ඒ අවස්ථාවේදී මේ පුණ්‍ය කර්මයට සහභාගී කරවීමට මගේ භාර්යාව වන පද්මාරංජනී රාජපක්ෂ මහත්මිය ලොකු උත්සාහයක් අරගෙන මට සහභාගී වෙන්න අවස්ථාව සැලසුවා. ඇයටත් මා මගේ කෘතඥතාව පළ කරනවා. අපි ගෙදර දොරේ නොයෙකුත් කටයුතු වල දෙනවා. ඒත් වශයෙන් මම ගාන්ධකාසුවරෙක් වශයෙන් නොයෙකුත් පොත්පත් ලිවීම සඳහා මගේ කාලයේ විශාල වශයෙන් යොදලා වෙහෙසටපත් වෙලා හිටිය කාල සීමාවක මේ වගේ සිත සනසන තැනකට මට එන්න අවස්ථාව ලැබුණා. ඒ වගේම ඒ වගේ කාර්යවලින් අපි කොච්චර ලාභ ලැබුවත් කීර්ති ප්‍රශංසා ලැබුවත් ඇත්ත වශයෙන්ම මම කියන්නේ කැමති මේ වගේ අවස්ථාවකට සහභාගී වෙලා ලැබිච්ච පැනසීම හෝ ඒ වගේම අපේ ලබා ගන්න පුළුවන් වෙච්ච ලෞකික වශයෙන් ලබා ගන්න පුළුවන් වෙච්ච වාසනාව වෙන කිසිම දෙයකින් ලබා ගන්න බැරි වගේ මට තහවුරු වුණා. මම මේ අවස්ථාවේදී ගම් පාඩයක් කියවන්න කැමතියි. මේක ක්‍රිස්තු පූර්ව තුන්වන සියවසේදී මැසිඩෝනියාවේ මහා ඇලෙක්සැන්ඩර් රජු ඉන්දියාවෙන්ද කොටසක් අල්ලා ගත්තා. මහා අධිරාජ්‍යයක් ගොඩනැගුවා. ආපහු යාමේදී මම හිතන්නේ ඩෙන්ගු බඳුකේ කාරි මොකේ කාරි කාලා උග රෝගියෙකුට ගොදුරු පොදුරු වෙලා මරණයටපත් වුණා. ඊට පස්සේ මේ අධිරාජයා තමන්ගේ අවසාන අවස්ථාව එළඹෙනකොට තමන්ගේ ජෙනරාල්වරු කැඳවලා එක්තරා ප්‍රකාශයක් කළා. ඒ ප්‍රකාශයේ තියෙන්නේ මා මිය යනු ස්ථිරයි. මගේ මාගේ මියගිය පසු මගේ වෛද්‍යවරුද ජෙනරාල්වරුන්ද මාගේ දෙන දෙන ඔසවාගෙන යයි. ඒ මාර්ගයේ රංකහවණු ඇතිදී යුතු. මාගේ දෑත් පෙට්ටියෙන් පිට පිටට එන්නේ. තැබිය යුතු. දැන් පෙට්ටියෙන් පිට අත් දෙක තියෙන විදිහට තමයි කියන්න ඕනේ දෙන. මේකෙන් අදහස් කරේ රජුරුව ආ ඉච්ඡර මහා බල සම්පන්න රජ කෙනෙක් වෙලා මේ යන අවස්ථාවේදී මේ කවුරුවත් නැහැ. සංකහවණු අතුරන්න කිව්වේ කොච්චර උපයාගෙන තිබුණත් ඒවා ගෙන යන්නේ නැති බව පෙන්වන්න. ඒ වගේම අද්දක කිස්ස දෙපැත්තට කියලා එළියට කියලා කියන්න කිව්වේ ඒ අද්දකේ කිසිවක් නැති වගේ සාතික් කරන්න. ලෝකයාට දැනුම් දෙන්න. ඒ බුද්ධිමත් රජුවෝ මරණවස්ථාවේ මැරේ මේ අනවස්ථාවේදී ඒ අදහස ප්‍රකාශ කළා. ඉතින් අපිට ඒකෙන් තේරුම් ගන්න පුළුවන් වෙන්නේ අපි ওই මොන දේවල් කරා ලෞකික දේවල් කළත් අපි ගෙන යන දෙයක් නැහැ. නමුත් මට අද තාම ආඩම්බරෙන් කියන්න පුළුවන් මේ ආයතනයේ නිසා අපට මට පමණක් නෙවෙයි අපි සියලු දෙනාටම ගෙන යන්න යම අත් දෙක ලැබෙනවා. මහා ඇලෙක්සැන්ඩර්ට ලොකු අධිරාජ්‍යයක් ඇති කරගත්ත මහා ඇලෙක්සැන්ඩර්ට නොලැබුණු අවස්ථාවක් අපට ලැබිලා තියෙනවා. අපි දැක් හිස් නැහැ. අපි දැක් පිළිලා. ඉතින් මට ඉස්සරහ කියන්න තියෙන්නේ මේ අවස්ථාව සැලසීම් පිළිබඳව මම මේ ආයතනයේ නැවතත් මගේ ගෞරව ගෞරව ස්ථිතිය පුදේ කරනවා. එවගේ එච්.ඒ. මල්ලිකාරච්චි මහත්මිය විසින් කවිතලා පිළිස්සයි. මම නේ තෙරුවන් සරණයි කතර ස්වාමීන් වහන්සේ. ජීවන ගමන ගෙන යන අපනිත්තාර මේ තුරුවදුල ඔප කරවන තිරසාර පඬිරුවනක් දුටිමි ආර බාර පින්සාර අප සසරේදී කල පින් මතුවන වාර වනමල් පිපෙන මේ සුන්දර බණ ආරණේ වනපද කියා දුන් සමිදුනි නිස්සරණේ පින්බර සමිදුගේ හඬ ඇත අප සවනේ භව දුක කෙටි කරනු ඇත අප සංසාරේ වල්මත්‍රා නොපෙනි යන අපගේ නුවන් ඇඳ බැඳ දමා යහ මග වෙත නිවුණු පහන් සමිදුනිදම් ජීව සමිදුනි අනගිරුවන් අපට ළඟා කර දුන්නා අමර නිවන් දිවර දෙකේ අප වෙනුවෙන් වෙහෙස දරා තුන්දුවනේ දෙසුම අප සිත් පුබුදු කරා වැඩි දුර ඈත නැත සම්මිදුනි භවය පුරා නිවනින් සැනසෙන්න ලෝතුරු රසය පෙරා කවිපද ගෙතුම දැන් සතුටින් කරමි නිමා බණපද සිතේ රඳවාගෙන සිරස දරා වියනම් වැරදි කොතෙකුත් මේ භවය පුරා පින්බර සමිදුන්නේ අපහට වෙන්න සමා. දසෝකල්ලාගෙන නේද? සමාවෙන්න ඒකම අපට මේක උදව් කර අපගේ මේ සම්පාද අප මෙතනට ගෙනල්ලා අපිට මහත්සේ උනන්දුවෙන් අප මේට යොමු කරන ලද මල්කාන්ති මහත්මිය ඇතුළු සියලුම අපිට උදව් කරපු මහත්මීන්ට මගේ මේ තුති දාණය දුටු දින පටන් අප වෙනුවෙන් කැපවීමෙන් දම්දිය පොවන්නට වෙහෙසුන සැනසීමෙන් ගල්කටයුතු දියණියනි ඔබගේ නාමෙන් මේ කවි කලඹ පුදමෙමි අප සැම සතුටින් සාදු සාදු සාදු වයස කොච්චරද අම්මා කියන්න කැමති නැහැ නේ 70 ඉච්චර නැහැ එහෙනම් ඊළඟට ආරේ සුමනසේකර මහතා විසින් කතා ස්තුති කතාවක් පවත්වන ආරේ සුමනසේ අතිපූජ්‍ය ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේගෙන් අවසර අද දින අවසන් දවසේ මෙම භාවනා වැඩසටහන සහභාගී වුණ මගේ ආදරණීය මවුරණි පියවරුනි ඔබ සියලු දෙනාගෙන්ම අවසර මම මේ නිස්සරණ වනයේත භාවනා වැඩසටහනකට පැමිණි පළමුණු අවස්ථාව. මේ අවස්ථාව මට ලබා ගැනීමට හැකි වුණේ මේ 2017 අප්‍රේල් මාසේ 22 වෙනිදා මට මේකේ දානයක් දෙන්න පුළුවන් වුණා. මගේ පුතා හේමන්ත රණතිංග ડોක්ටර් දොස්තර මහත්තයා එයා මේ හේවගේ මහත්තයත් එක්ක කතා කරලා අපි සෑහෙන වෙනසක් දරලා මේ දිනයක් වෙන් කරගෙන අපිට දාහන ලැබුණා. අපි මේ දාහයට ඇවිල්ලා අපි මේ දාහනේ පිළිගන්නපු අවස්ථාවේ එදා ස්වාමින්වහන්සේලා 45 නමක් වැඩ හිටියා. ඒ වගේම මෙහෙණින් වහන්සේලා 35 නමක් වැඩ හිටියා. ඔක්කොම අපේ උපාසක උපාසිකාවන් එක 163 දෙනෙක් හිටියා. ඒ දානේ දීලා ඉවරනකොට හේවකේ මහත්තයා කිව්වා දායක දාන දෙන දායක දායකයන් වෙනුවෙන් අපි විශේෂ භාවනා වැඩසටහනක් තියෙනවා. සහභාගී වෙන්න පුළුවන් නම් ඒ පුළුවන් අය හැපිවේෂණ එකක් දීලා යන්න කියලා. මම ඒ අවස්ථාවේම දීලා ගියා මේ ඔක්තෝබර් මාසේ තියෙන්නේ දිනේ කිව්වේ නෑ. උත්තර මාසය තුල තියෙනවා කියලා ඒ දිනේට දුන්නා. දීලා තමයි අපි මේ ස්ථානෙට පැමිණේ. මම මේ අවස්ථාව වෙනකොට අපේ නායක හාමුදුරනේ අපි ස්ථාන හතරක පමණ භාවනා වැඩසටහන් වලට ගිහිල්ලා තියෙනවා. නමුත් මේ ලංකාවේ පළවෙනි තැන තියෙන පළවෙනි අවස්ථාව කියන්න පුළුවන් මේ අවස්ථාවට සහභාගී වෙලා අර ඔබ වහන්සේ කිව්වා වගේ මේ ලංකාවේ කිසිම භාවනා මධ්‍යස්ථානයක දෙන්නේ නැති සමතහන් ලබා දීලා මේ නායක හාමුදුරන් වහන්සේ අපි වෙනුවෙන් කැප කරපු දායකත්වය මම හිතන්නේ ඔබලට වැටහෙනවා ඇති දිනකට පැය 3මාරක් මේ ස්ථානයේ අපේ නායක ස්වාමීන් වහන්සේ වැඩලා අපිට අවවාද අනුශාසනා දීලා ඒ කමටහන් දීලා අපි හරි මාර්ගයේ ගෙනියන්න හරි මාර්ගය කියන්නේ නිවනට යන මාර්ගය පෙන්වන්න අපිට බොහොම උත්සාහ කරා. ඒ වගේම ඒ දින හතරේ දුන ධර්ම දේශනාවලදී මගේ වැඩිපුරම හිත ගියා මම හොඳ කල්පනායෙන් අහගෙන හිටියා අපේ නායක ස්වාමීන් වහන්සේ ඊයේ හවස මේ ස්ථානයේදී දේශනා කරපු ධර්මය මුල් පැය තුලදී ධර්මයේ දේශනා කරනකොට මට හිතුනේ බුදුහාමුදුරන්ගේ අපේ මේ ගෞතම බුද්ධ ශාසනය තිබ්බ අවස්ථාවේ අපේ නායක ස්වාමීන් වහන්සේ ඒ බුදුහාමුදුරන්ගේ ධර්මයට කන් දීලා ඒ කාලේ වැඩ ඉඳලා අද මේ ස්ථානයට පැමිණලා මේ බුදුහාමුදුරන්ගේ ධර්මය අපිට අහන්න ලැබිච්ච අවස්ථාව කියලා. මම හිතන්නේ ඒක හුඟක් අයට ඒ වෙලාවේ දේශනාවෙදී නොතේරෙන්න ඇති. නමුත් බුදුහාමුදුරෝ දේශනා කරපු ඒ ධර්මයේ අනුව එදා බුදුරජාණන් වහන්සේ දේශනා කරේ බණ අහලා සෝහන් මාර්ගයටපත් වෙලා නිවන් දැකපු පිරිස. නමුත් ඒ වගේ ඊයේ අපේ ස්වාමීන් වහන්සේ දේශනා කරපු ධර්මයේ ඊටාම අගේ කොට සලකනවා. මම ඒ වෙනුවෙන් අපේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේට මේ භවයේදීම නිර්වාණ සම්පත්තිය ලබා ගැනීමට වාසනාව උදා වේවායි මම ප්‍රාර්ථනා කරනවා. ඒ එකම මම ඒක කියන්නේ අපි මේ වැඩසටහන් වලට සහභාගී වුණ අවස්ථාවක මේ වාගේ නායක ස්වාමීන් වහන්සේ වැඩලා අපිට ධර්ම දේශනාවක්වත් අහන්න ලැබුණේ නැහැ, කමඨහනක්වත් ලබන්න ලැබුණේ නැහැ. නමුත් කමඨහන් 10 දෙනෙකුගෙන් අරගෙන ධමඨහන් දුන්නා නම් අපි ඉන්නේ මෙතන 50ක් නැත්නම් 60ක් නම් ඒ 60 දෙනාටම ඒ කමඨහනෙන් ලබා ගන්න පුළුවන් අවස්ථාව ලබා දුන්නා. ඒ අවස්ථාවත් අපේ හාමුදුරුවෝ මේ පළවෙනි ධර්ම දේශනාවේ මම හිතේ කිව්වා මේ මේ කමටහන් දෙන්නේ මේ ලංකාවේ පළවෙනි තැන කියලා. ඒක අපි අනුමත කරන අපේ හාමුදුරනේ ඒක අපිට ඉතාමත්ම හදවතට වැදුන අවස්ථාවක්. ඒ නිසා ඔබ වහන්සේ මේ පවත්වාගෙන යන මේ වැඩසටහන මම හිතන්නේ අපිට අපි මේ දින පහේ මෙතෙන් ආපු අවස්ථාවේ මම හිතන්නේ මේ අවුරුදු දෙක නැත්තම් තුනක කාලයක් තුළ මම සහභාගී වුණ භාවනා වැඩසටහන් වලදී මගේ හදවතට දැනෙන්නේ ඒ වගේම මම හිතන්නේ ඔබලා සියලු දෙනාටම මේක තේරෙන්න ඇති. ඒ හඳවතට දැනෙන්න ඔබ වහන්සේ අපිට දුන් කමඨහන්, ඒ වගේම ඒ ධර්ම දේශනාවලින් ඒ එක්කම පැය 3මාරක් අපි කරේ අනුකම්පාවෙන් මේ ස්ථානයේ ඔබ වහන්සේ වැඩ ඉඳලා කරපු මේ ඊට උතුම් කටයුත්ත අපිට මම හිතන්නේ කවදාකවත් ඔබ වහන්සේගේ මේ නිස්සරණ වනේ අමතක කරන්න බෑ. ඒ වගේම අපි සමග පැයක් ඔබ වහන්සේ භාවනා කරා. මම හිතන්නේ ඒක අපිට ලොකු සත්‍යයක්. අපි මේ භාවනාවට ආපු ඒ මම හිතන්නේ මේ දානමාන දෙන්න පිරිනමපු කට්ටිය ගායකින් වශයෙන්කින් තද මන් දන්නේ ඔබ වහන්සේ වැඩලා මෙතන ඒ කරපු භාවනාව අපිට ඊ타මත්ම හදවතට දැනෙන්න හදවතට තේරෙන්න අපි යන මාර්ගයට හොඳ සුකුලක් වුණා. ඒ වගේම ඔබ වහන්සේ මේ ස්ථානය මම හිතන්නේ ලංකාවේ නෙවෙයි මම හිතන්නේ අර ලෝකේ තියෙන ස්ථාන හැටියට සුපිරි විදිහට ඉතාමත්ම හොඳට හරි ගස්සලා අතිසුභෝගී විදිහට මේ අපේ පිරිසට මේ මේ නිස්සරණ වණයට පැමිණිලා මේ බණ භාවනා කරන්න අවස්ථාව ලබා දුන්නා මම හිතන්නේ ඒක අපිට ඉතාමත්ම ගෞරවයෙන් පිළිපත් කරන්න ඕන කිසිම වෙනක මේ වාගේ සැප පහත්කම් ඇතුව භාවනා කරන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒ අවස්ථාව ලබා දීම ගැන ඔබ වහන්සේ මොනියම් හේතුවක් නිසා මේ විදිහට මේ භාවනා වැඩසටහන් සූදානම් කරලා ඒ වගේම මේ වගේ භාවනාවට යෙදෙන අයට කුටි ඉඳ සලස්සලා සපයා දීම ඔබ වහන්සේ මම හිතන්නේ මොන තුන්තරා බෝධියකින් මොන <laughs> බෝධියකට ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරනවා කියනද මට තේරෙන්නේ නැහැ. මං හිතන්නේ ඔබ වහන්සේ මේ භවයේදීම නිර්වාණය අත්කර ගැනීමට නිවන් සපය ලැබීමට මේ මේ වාසනාව උදා වෙනවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මට පොඩි වචන කීපයක් කතා කරන්න ඕන. අපිට මේ අපේ මල්කාන්ති මහත්මිය ගැන මොකද එතුමිය කාලය, ධනය, ශ්‍රමය වැය කරලා මේ අපි ඔක්කොටම ලියුම් ලියලා ගන්නලා මේ ස්ථානයේ කැඳවලා ඒ කැඳවපු අවස්ථාවේ සිට දැන් මේ අපි මේ අවසානයේ අද මේ පිටව යන අවස්ථාව වෙනකන් එතුමිය සියලු කටයුතු සාර්ථකව අපිට කරගෙන යාමට ඊට කට සල්සලා දුන්නා. ඒ වගේම තවත් මේ මම හිතන්නේ පොත් වාගයක්ත් අපිට බෙදා දෙනවා කිව්වා මේකේ මේ වැඩ කටයුතු කරගෙන යන විදිහට ඒ සියලු කටයුතු සාර්ථක කර ගැන එතුමියට අපි මේ පැමිණ සිටින සියලුම උපාසක උපාසිකා සියලු දෙනා වෙනුවෙන්ම මාගේ ගෞරවනීය ස්තුතිය මේ අවස්ථාවේ පුද කරනවා. ඔබට ඔබ ප්‍රාර්ථනා කරන නිර්වාණ සම්පත්තිය ලබා ගැනීමට මේ පිනම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු. ඒ වගේම අපේ හේවගේ මහත්මයා මේ හිතියේ නැතත් එතුමා අපිට මේ පැමිණිච්ච අවස්ථාවේ සිට කිසිම අඩුපාඩුවක් නැතුව මේ කටයුතු සලක බලලා අඩුපාඩු සකස් කරලා මේ අවස්ථාව වෙනකොට මෙතෙන් ඇවිල්ලා මම හිතියේ දැන් මම හිතේ පල්ලෙහාට ගිහිල්ලා ඒ සියලු කටයුතු කරපු ඒ මහත්මයාටත් ඒ වගේම මේ සියලු කාර්ය මණ්ඩලයටත් ඒ සියලු දෙනාටමත් මේ ස්ථානයේ කාර්ය බහුල අවස්ථාව වුණත් එතුමල්ලාගේ තේරම කරලා ඒ අයගේ ප්‍රාර්ථනාවක් ඇති යම් කිසි අවස්ථාවක මෙවන් ස්ථානයකදීම යම් කිසි කුසල ධර්මයක් හේතු කොට වෙන නිර්වාණය කරා යන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් ඒ සාර්ථක බලාපොරොත්තුවක් ඉෂ්ට වේවා කියලා මම මේ අවස්ථාවේ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මෙම නිස්කරණ වනය අපිට මේ මේ වනයේට ඇවිල්ලා අපිට මේ වාගේ භාවනා කරන්න අවස්ථාව ලැබිලා තියෙන්නේ මේ අශෝක වීරත්න මහත්මයා 1967 මම හිතන්නේ මේ ස්ථානේ බලලා මේ ස්ථානේ සකස් කරලා මේ වගේ අපේ ස්වාමින් වහන්සේලා වැඩමවල මේ ස්ථානේ සකස් කරපු නිසා ඒ සකස් කරපු අවස්ථාවේ ඉඳන් මේ වෙනකන් මං හිතන්නේ දසදහස් ගානකට වඩා මේ වාගේ අපි වාගේ පිරිසක් සිල් සමාදන් වෙලා දානමාන දීලා මේ මුළු ලංකාව තුලම 365 දවසම දාන බාරගෙන තියෙන ඒ බාර දීලා ඒ කටයුතු කරපු සියලු දෙනාගෙම ඒ ඒ මහත්මයා පරලෝකටපත් වූවත් ඒ මහත්මයා වෙනුවෙනුත් ඒ වගේම මේ දානමාන දීපු අපේ ඒ දායක දායකාවන් සියලු දෙනා වෙනුනොත් මියගේ සියලු දෙනාටමත් මේ අවස්ථාවේ අපි මේ රැස් කරගත්තු සියලුකින් අනුමෝදන් වීමෙන් ඒ සියලු දෙනාම කෙරවල උතුම් වූ නිවන් සප ලැබේවා කියාම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ නිස්සරණ වනයේ අපේ මේ නායක ස්වාමීන් වහන්සේ වැඩෙන්න ප්‍රථම වැඩ සිටියේ නායක ස්වාමීන් වහන්සේ සිහිපත් කරන්න ඕන උන්වහන්සේ වැඩ ඉඳලා මේ මේ ආයත් නිස්සරණ මේ ආයතන මේ தത്വයට ගෙනෙන්න ගත්තු උත්සාහය නිසා අද අපේ නායක ස්වාමීන් වහන්සේටත් මෙතන වැඩ ඉඳලා උන්වහන්සේගේ ඒ ගෙන කරගෙන ආපු ඒ කටයුත්ත ඉදිරියට කරගෙන යන්න අවස්ථාව ලබා දීලා තියෙනවා මං හිතන්නේ උන්වහන්සේ මේ වෙනකොටම මං හිතන්නේ නිර්වාණ සුවයෙන් සුවය ලබනවා ඇති කියලා අපි බලාපොරොත්තු වෙනවා ඒ ලබන්නේ නැත්නම් අප මේ රැස් කරගත්තා වූ සියලු කුසල හේතු කරගෙන ඒ නායක ස්වාමින් වහන්සේ නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ නිස්සරණ වනයේ බණ භාවනා කරපු තව ස්වාමින් වහන්සේලා වැඩ අපවත් වෙන්න ඇති. මං හිතන්නේ අපවත් වී සිටිනවා නම් ඒ සියලු ස්වාමින් වහන්සේලාටත් අප සියලු දෙනා විසින් මේ රැස් කරගන්නා ලද සියලු කුසල් හේතුවෙන් උතුම් වූ අමාමහා නිවන් සුවත් වේවායි ප්‍රාර්ථනා කරනවා. අවසාන වශයෙන් අප ගෞරවනීය මේ නායක ස්වාමීන් වහන්සේට මම දෙපා නැමද ඉතා ගෞරවපූර්වක ස්තුති කරනවා ස්තුතිය පමණක් නෙවෙයි ස්තුති කරමින් ඔබ වහන්සේට මේ භවයේදීම මේ බුද්ධ ශාසනයේදී නෙවෙයි මේ භවයේදීම ඔබ වහන්සේට නිවන් සුවත් වේවායි ප්‍රාර්ථනා කරමින් මෙම භාවනා වැඩසටහන සහභාගී වුණ සියලු දෙනාටම ඔබ තම තමන් විසින් ප්‍රාර්ථනා කරන ලබන බෝධියකට පැමිණ මේ කරගන්න ලැබූ කුසල් අනුමෝදන් වීමෙන් මනස දියුණු කරගෙන මේ රටේ ජීවත් වෙන කාලය තුළදී හොඳ පුරවැසියන් වශයෙන් ජීවත් වෙමින් අවසාන වශයෙන් අවසානයේ උතුම් වූ අමාමා නිර්වාණ සම්පත්තිය ලබා ගැනීමට මේ අද දින අපි රැස් වෙලා මේ අවසන් කරන මේ භාවනා වැඩසටහනෙන් ලබාගත් කට ලබාගත් ඒ කමඨහන් අනුගමනය කරමින් නිවන් සුව ප්‍රාර්ථනා කර ගැනීමට ලැබේවායි ප්‍රාර්ථනා කරනවා ඒ වගේම අපි මේ ස්ථානයට පැමිණිලා මේ දින පහේ කටයුතු කරන අවස්ථාවේ අපි වෙනුවෙන් මේ ශාසනය රකින මේ මේ ස්ථානය රකින දෙවි දේවතාවුන් සිටිනවා ඒ සියලු දෙනාම සියලු දෙවියන්ටත් අපි රැස් කරගත්තු මේ පිනෙන් පින් අනුමෝදන් වීමෙන් උන්වහන්සේලාටත් උන්වහන්සේලා ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් වූ නිර්වාණ සම්පත් ලබා ගැනීමයි ප්‍රාර්ථනා කරමින් ඔබ සියලු දෙනාටම මේ ස්ථානයට පැමිණලා අපි මේ දින පහක් වෙරවීරිය ධර්මයෙන් කරපු කටයුතු වලදී ඉදිරියටත් වීරිය ලබා ගැනීමෙන් මේ රටේ හොඳ පුරවැසියන් වශයෙන් ජීවත් වීමේ වාසනාව වාග්ය උදා වේවායි ප්‍රාර්ථනා කරමින් මම නියන වෙනවා ඔබ සැමටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. ඉතින් තියෙන කවි පෙළ විමලා ගමගේ මහත්මිය විසින් ලියන ලද කවි පෙළ ආශ්‍රියා ලතා මහත්මිය විසින් ගායනා අවතරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ යෝගී ගෞරවනීය යෝගිනීන් සහ යෝගීන්ගෙන්ද අවසරයි. නීතිවිගල නමින් ලෝකයේ පතල උන වන අරණක්ය නිතරණය සිත නිවන සැදැහැති සිතින් ආවෙමු අපි සිව් දෙසින යතිවර හිමි දෙපාවනිනෙමු බැති සිතින ගොර හැඬි සසර බිය කරු හඬ ඇසෙන විට ඉපදුන දා පටන් විඳි දුක දැනෙන විට කුමටද තවත් කුණු කය පිනවමින් සිට වනපෙත හොඳයි තුන් කල්බාවෙනාවට තිස් සුනට නටා මෙහි ආරක් වැල දමණය උනේ මේ සඳුගේ දෙපා මුල දල්වෙනු පිනිස නිවනට යන පහන් තිල නැවතත් එන්න නැවතත් එන සිතින් යන්නේ මූගේවල් වල යතිවර හිමි සඳුනි කුලුනින් නහා ගන්න ආයෙත් වරක් අප මෙහි කැඳවා ගන්න සතියෙන් යුතුව කය තුල සිට රඳවන්න මේ වගේ තපෝවනයක් නෑ අප දන්න චතු සත්‍යයේ වටහා ගන්නට හැකි වේවා අරියට මගේ දිගේ යන්නට සිත් දේවා චිර ජීවනය මැද නිදුකින් වැඳේවා අවතන සැවොම අම නිවෙනින් තනසේවා සාදු සාදු සාදු ඒ වගේම මම මේ වැඩසටහන සංවිධානය කරලා අපිව මේ මේ ස්ථානෙට කැඳවලා ආ මොහොතේ ඉඳලා අපි ගැන සොයලා බලලා මේ අපේ සියලුම කටයුතු සංවිධානය කරලා අපිට සංග්‍රහ කරපු අපේ මල් කාන්ති නිස්ටත් ගොඩාක් පින් සිද්ධ වෙනවා එතුමි ප්‍රාර්ථනා කරන්න අවබෝධයකින් එතුමිට නිවන් සම්පත් ලැබෙන්න ඕන ඒ වගේමයි අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේටත් වහන්සේ ප්‍රාර්ථනා කරන්නා වූ බෝධිකින් උතුම් වූ නිර්වාණයම ලැබේවා. සාදු සාදු සාදු. මේ ළඟට යෝගිනීන් වෙනුවෙන් නන්දනී සිරිමාන්න මහත්මිය විසින් සුති කතාවක් පවතුනා. අතිපූජ්‍ය ගෞරවනීය ස්වාමින් වහන්ස මම මේ නිසන්යන වනයේට පැමිණි භාවනා වැඩසටහනකට පැමිණි මුල්ම අවස්ථාව මම දැක්කා ආපු වෙලේ පටන්ම ඔබ වහන්සේ අප වෙනුවෙන් මේ සතර කතරින් එතර කිරීමට ගන්නා ප්‍රයත්නය ඔබ වහන්සේ දැක්කා අපි ලොකු ගැඹුරු අලක වැටිලා ඉන්න බව ඔබ වහන්සේ ලනු දාලා බාල්දි දාලා ඇදලා ඇදලා උඩට අරගෙන කමටහන් දීලා සුමදර ධර්ම දේශනා කරලා ඔබ වහන්සේ අපිට ඒ යන පාර හොඳින් පෙන්වලා දුන්නා. මම හිතනවා මෙතන ඉන්න අපේ යෝගින් සියල්ලටම ඒ සෑම දෙයක්ම හොඳින් වැටහුණා කියලා. මොකද ගැඹුරකින් කිසිම දෙයක් අපිට පහදලා දුන්නේ නැහැ. ඊටාම සරලව තේරුම් ගන්න පුළුවන් විදිහට හරිම සතුටකින් අපිට ඒ දේවල් බාර ගන්න පුළුවන් විදිහට ඔබ වහන්සේ අපුව ගොඩට දැම්මා කියලා මම අනිවාර්යයෙන්ම හිතනවා. ඒ වගේම ඔබ වහන්සේ ඒ ධර්ම දේශනාවන් අහපුවාම ඇත්තටම මට නම් දැනෙන්නේ ස්වාමින් වහන්සේ මෙපමණ කාලයක් මම මේ වගේ වැඩසටහන් වල සහභාගී වුණේ නැහැ මේ විදිහට සහභාගී වුණත් මේ වගේ දැනුමක් අපිට ගන්න බැරුණා අපි ඒ කියන්නේ තවත් අඳුරට ගියා වගේ කියලා හිටියා වගේ කියලා මට තේරුණේ වෙලාවේ රත්නවල් ස්වාමීන් වහන්සේ මෙතෙන්ට පැමිණි අවස්ථාවේ ඇත්තටම ඔබ වහන්සේ අපව හරි මාර්ගයට දැම්මා. අපි ලොකු වඳුරට හැපි හැපි තමයි ඉඳලා තිබුණේ. නමුත් අපි මේ මාර්ගය දැනගෙන ආයේ මාර්ගයට පෙන්වලා දීපු මාර්ගෙන් ආයි ළිඳට වැටෙන්නේ නැතුව ඒ මගේ ගමන් කරන්නට මම හිතනවා මේ අපි යෝගී හැමදෙනාටම ශක්තියක් ධෛර්යයක් වුණා කියලා. ඔබ වහන්සේ මේ ධර්ම ප්‍රයත්න නිසා මම හිතනවා අපේ යෝගින් ගොඩාක් දුර ගියා කියලා. නොතේරෙන අය ගොඩක් හිටියා. නමුත් තේරුම් නැතුව ඒ ගමන තේරුම් අරගෙන යන විදිහටම ඔබ වහන්සේ පාරට ඇදලා දැම්මා කියලා මම හිතනවා. ඒ නිසා ස්වාමින්වහන්සේ හරිම සතුටුයි හරිම මම හිතන්නේ අපි ලොකු පිනක් කරලා තියෙනවා මේ යෝගීන් සියල්ලම මේ ස්ථානයට ඇවිල්ලා මේ වගේ මේ වැඩසටහනකට සහභාගී වෙලා සතර කතරින් එතර යන්නට ඔබ වහන්සේ දුන් ඒ අවවාද අනුශාසනා මාර්ගය පෙන්වලා දීම අපිට හරිම වැදගත් වෙනවා ඔබ වහන්සේට වෙලා යන නිසා මම වැඩි දුර මේ ගෙනියන්න කැමති වෙන්නේ නැහැ මම කවියකින් ඔබ වහන්සේ ගැන පොඩ්ඩක් දීපත් කරනවා. දෙසු සදහම් අප සම්බුදු තිලෝ ගුරු නොදත් නිසා සතියට අපේ උනි අඳුරු හැපි හැපි සිටියේ අපි කලුවරේ ඝන අඳුරු ධම්ම ජීව හිමි දුනාගේ එළියෙන් පිරුණා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන්නව තුන්තරා බෝධියෙන් එක්තරා බෝධියකට පැමිණ අවසානයේ ජාතිය ජරාවත් මරණයන් නොදුටුවා වූ කෙලවර අමා මහ නිවන් සම්පත්තිය ළඟා කර ගැනීමට මේ පින්ම හේතු වාසනා වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා සාදු සාදු සාදු ඒ වගේම මේ මොහොත මේ වැඩසටහන පටන් ගන්න අවස්ථාවේ ඉඳන් මේ අවසාන මොහොත දක්වාම මල්කාන්ති මහත්මිය හරිම ඒ කියන්නේ වෙහසක් දරලා අපිව එකමුතු කරලා මේ වැඩසටහන සම්බන්ධ කිරීම ගැන එතුමුණිය එතුමියට ගොඩක් ස්තුතිවන්ත වෙනවා ඔබතුමිය ප්‍රාර්ථනා කරන්නා බෝධියකින් කෙලවර අමා මහ නිවන් සම්පත්තිය ළඟා කර ගැනීමට මේකින් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මට මේ අවස්ථාව ලබා දුන් අශෝක ජයවර්ධන මහත්මියට ඔබ ප්‍රාර්ථනා කරන්නා වූ බෝධියකින් කෙලවරා මාමා නිවන් සම්පත්තිය ළඟා කර ගැනීමට මේ පින් හේතු වාසනා වේවා. ඒ වගේම මේ නිස්සරණ වනේ කාර්ය මණ්ඩලය අපිට මේ හැම පහසුකමක්ම සැලසලා දීලා කිසිම කරදරයක් නැතුව අපිට මේ ගමන සාර්ථකව ගෙනියන්නට ඒ සෑම ඉඩක්ම සැලසලා දීලා තියෙනවා. ඒ ඇත්තන්ට ශාසනය භෝගයෙන් කෙලවර අමාමහ නිවන් සම්පත්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ අපේ යෝගී ඇත්තන්ට මේ ලබාගත් අපේ ස්වාමීන් වහන්සේ අපට ලබා දුන් දැනුම ඉදිරියට ගෙන ගෙන යාමට තවත් ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් කෙලවර අමාමන නිවන් සම්පත ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මගේ වචන සල්පය මම අවසන් කරනවා සාදු සාදු සාදු තයික කවි පන්තියක් මේ ලයිට් එක දාන්න. අංකංගේ කවිය. ඊළඟට <laughs> ආර්.එල්. අමරාවති මණිකේ විසින් කවිපෙළක්. පූජනීය ගෞරවනීය ස්වාමීන් වහන්සේ දෙපළට දෙපළගෙන් අවසරයි. පින්වත් සියලු දෙනාගෙන් අවසරයි. මම කල්පන්තිය ඉදිරිපත් තිලොව අතැඹුල ලෙසින් සැකහැර දුටුව බුදු හිමි දිසා වදහල දහම් ගඟුලෙන් බිඳෙන් බිඳගෙන දම් පිපාසිත තනන් හද තුල දෙවෙන සෝගිනි නිවාසනසා පසක් කර දෙන උතුම් මඟපල ධම්ම ජීව මහා පෙරඳුනි අවසරයි නම දින්න දෙපා තුල පතිනි මෑණිගේ දියණිය කලස ගෙනෙන සහනය දේ සත වෙත කුළුණු ගුණෙන් යෝගී යෝගිනියනට පින්වා යනින මාවත මයින් විහිදෙන කාන්තිය සැබ මින්ම දුටු වෙමි ඔබේ මුව මත නායිකාවෙමි ධර්මයත් බවයම ලැබේ නිවනේ සුවය ඔබ වෙත පාරමී දම් පුරණ පිරිසකි අමුනේ නන්දිතින් සපෙමින උතුම් සීලේ සිත දරාගෙන බවුන් වැදුවෙමි පුරාපත් දින මුවින් නොබැනුණු නමුදු හෙලිනෙමි පහන් සැඟුමන් හදේ සිතුලන යලිත් හමවමන් එකම සෙවනක නිරාමිස ප්‍රීතිය ලබාගෙන එකම නිල්ලයි සිසිල් සෙවණයි පවන් පොද අම විලස සුවතෙන හැඳින්නින් මැඳි කැට පවා මෙහි මුනිඳු දෙසු මොක් මඟ කියා දෙන තුසිත පුරෙන් වඩින මුරු කැල පවා පරසතු මලින් පුද දෙන ආයබාවයි ඉතිව සමුගමු අපි ඔබෙන් නිසරණ සිනසුන ඔබ සියලු දෙනාටම ස්තුති. ඒ වගේම සියලු දෙනාටම තෙරුවන් පිහිටෙන් උතුම් නිර්වාණය සාක්ෂාත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. මම මේ චන්ද්‍රතර හම්තුන් රෙඩි බාර දීලා මාරු වෙන්න හදන්නේ මේ ඉතින් කාටරි මේ භාවනා පිළිබඳ ප්‍රශ්න තියෙනවා නම් මම මේක මේ කාටරියා මේ වෙලාවේ චන්ද්‍රතර හම්තුන්ට උත්තර දෙයි. ඊට පස්සේ වැඩමුළු නිම කරන එක මං විලියම් පිළිකර බාර ගන්න එක ඔක්කොම කරයි. ඒ නිසා මං ගමට යනවා තෙරුවන් සරණයි එකයි වෙලා. සුපත්ත්‍වා සාදු සාදු අනුමෝදාමි සාදු අනුමෝදි තබ්බං කමාමි කමිතබ්බං සුවපත්ත්‍ත්‍ා සුවපත්ත්‍ත්‍ා අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයු අන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාති සමිජ්ජතු හොඳයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි මම හිතන්නේ ඔක්කොම වැඩසටහන අවසానයි මට උත් කරන්න දෙයක් නැත ඒක නේද නෑ ස්වාමීන් වහන්සේ තවම තුටි කතා කරෙත් නෑ <laughs> අයිතිල් පවාරණය කරන කටයුතු තියෙනවා ස්වාමීන් වහන්සේ පෙරවන් සත්නයි 160 වෙනි භාවනා වැඩසටහනේ අවසන් නිමාව දකින මේ මොහොතේ ස්තුති කතාව කරන්න මම පොඩි ස්වාමීන් වහන්සේගෙන් අවසරයි මුලින්ම දහසකුත් වගකීම් යුතුයකම් වලින් පෙරුණු යෝග පීඩිත වෙච්ච පැමිණි යෝගී යෝගීදීන් වෙනුවෙන් මේ වගේ ශාන්ත පරිසරයක සියලුම අත්‍යවශ්‍ය අවස්ථා සපුරා දීලා සතිය වැඩිවීමට අවශ්‍ය කමඨහන් සහ සාරවත් ධර්ම දේශනාවන්ගෙන් අපව දැනුවත් කර භාවනාවට ධෛර්ය කිරීම කිරීම ගැන ලොකු වහන්සේට අප කරන ලද සියලුම කුසල් අනුමෝදන් කරන කරමි අනුමෝදන් වේවා සාදු සාදු සාදු මේ පින පින්නත් ලුක් ස්වාමීන් වහන්සේට මේ භාවයේම උතුම් වූ නිර්වාණ අවබෝධය පිණිසම හේතු වාසනා වේවා. ඊළඟට අපගේ මේ භාවනා කටයුතු කරගෙන යාමට ලොකු සහයක් ලබා දුන් නිස්සරණ වනසෙනිසුනේ සියලුම කාර්ය මණ්ඩලයට මම ගොඩාක් කෘතඥ වෙනවා ඒ වගේම මීට පෙර විශේෂයෙන්ම මීට පෙර වැඩසටහන සම්බන්ධීකරණය කර අපේ ලොකුලියන මහත්මයාවත් අදැනට අප අතරින් විය වුණු ලොකුලියන මහත්මයාත් මේ අවස්ථාවේ සීපත් කරලා පින් අනුමෝදන් කරනවා. ඒ වගේම මේ වැඩසටහනට මට උපරිම සහයෝගය ලබා දුන්න ආරණ්‍ය සෙන්සුනේ කල්පනාකරු හේවගේ මහත්තයාට විශේෂයෙන්ම ස්තුතිය පුද කරනවා. තවත් නිරතුරුවම අපේ මේ පටිගත කිරීම කරන ඒවට සහාය වෙන උදේ මහත්තයාටත් පින් අනුමෝදන් කරනවා. අප කළ සියලුම පින් මේ සෑම දිනාටම අනුමෝදන් වෙත්වා. සාදු සාදු සාදු එලෙසම මේ වැඩසටහනේ ආරම්භක දිනේදී ලියාපදිංචිය සඳහා ගොඩක් යෝගිනීන් මට උදව් වුණා. ඒ අතරින් අශෝකා, චිත්‍රානි, අයංගනී මහත්මිය ඊළඟට පළවෙනි මහලේ නායිකාවන් ලෙස කටයුතු කර මට ඇත්තටම සියලුම කටයුතු සාර්ථක කරගෙන යාමට ලොකු සහයක් දුන් වරුණි, තෙලිනි සහ චිත්‍රානි මහත්මීන්ටත් විශේෂ ස්තුතිය පුද කරනවා. ඒ වගේම යෝගීගේ කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ සිරිපාල සෙනවිරත්න මහතාටත් සියලුම යෝගීන් කණ්ඩායමටත් දුන් සහයෝගයට ස්තුතිවන්ත වෙනවා. දෙවැනි මහලේ නායිකාව ලෙස ක්‍රියා කළ ප්‍රියංකා මහත්මියටත් නායිකාවන් ලෙස කටයුතු කළ අශෝකා සුනීතා සා ඉන්ද්‍රාණි මහත්මීන්ටත් කෘතඥතාවය පළ කරනවා ඒ උදව් කළ සියලු දෙනාටම අප කළ පිණින් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම හේතු වේවා කියලා. සාදු සාදු. මෙන්න සටහන කරගෙන යනකොට ගොඩ දෙනෙක් සහාය වුණා ඒ අතරමැදත් අපේ නම සඳහන් කළ නොකළ ඒ සියලු දෙනාටම ඒ පින් අනුමෝදන් වෙත්වා. අවසන් වශයෙන් භාවනාව වැඩසටහන සාර්ථක කරගෙන යන්නට උදව් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් කරනවා. නවතිනවා තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ තව කවි දෙකක් තියෙනවා කියන්න. හොඳයි. ඥානවති ලියනගේ මහත්මිය පිනයක් වගේ ලස්සන වටාපතගෙන සුරත රඳවා සරාගී සිත් දමින් දමනය කරනු සඳහා අසුන ඔබවා ඔබේ මන හැම කුමුදු කුබුදන නැගෙන පුන්සඳ මෙයයි හඟවා සිටින හිමි නම දිමු අපි නිස්සරණ වනයම තුටින් පොළවා ස්වාමීන් වහන්සේ තව කවිදයක් හොඳයි සුජාතා මහත්මිය විසින් ඒ කවි පෙළ ගායනා Thank you. ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් අවසර උදපැන නටන දඟලන සිත් කිඳු රඟන දමනය කරන සිත ඇතිව මනෝ දම්පුරන සමිඳුන් දෙසු විලසගෙන බන කමටහන අද දින නික්ම යමු හැර අප නිස්සරණ දසතින් සිල් සුවඳ පැතිරෙන වන අරණී සනසිලි සිතින් සිල් පුරනට ඉඩ ලැබුණේ මේ පින් දෙලෙන් පතනෙමු සමතම නිතිනේ ඔබේ බැතින් සදුවේ පාරයි නිවනේ සමතම ගොඩාක් පින් අන්තිම මේ ඊළඟට අපිට තියෙන්නේ පිළිකුල පූජා කිරීම සහ සිල් පවාරණය ස්වාමී සියලු දෙනාම පිළිකරයි පූජා